ආස්වාසේ එක වැඩක් නම් එක කෘත්‍යයක් නම් ඒ ආස්වාසේ මුලමඳාග දැකීම තමයි සම්බකාය කිරීමෙන් සඳහන් කරන්නේ. ප්‍රස්වාසය කියලා කියන්නේ කෘත්‍යයක් නම් වැඩක් නම් ඒකේ මුලමඳාග දැකීම සම්බකාය ප්‍රතිසංවේදී පස්ස සිස්සාමිති චික්කති කියලා කියනවා. ඉතින් ඒ නිසා මෙතෙන්දී මෙනෙහි කිරීමක් කරනවට වැඩිය ආනාපානයේ සංසිද්ධියක සංසිද්ධියන යනකොට Tamanට ආනාපානයේ නතු වීමක් වෙන්න පටන් ගන්නවා. හිත පිට දුවන අඩුයි ආනාපානියත් එක්ක මූණට මූණ දාලා වගේ ඉන්න පටන් ගන්නවා. ඒ ඉන්නකම හිත කෝල වෙලා සබ කෝල වෙලා ආනපනි ගොරෝසු වෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ පුරුදු වෙලා කීකරු වෙලා තැම්පත් වෙන්නේ තැම්පත් වුණාට පස්සේ තමයි පුළුවන් වෙන්නේ මුලබදාග දකින්ද මොකද එතකොට යම් ප්‍රමාණික සතියක් යම් ප්‍රමාණික සමාධියක් තියෙන නිසා ආනාපානෙ පටන් ගන්නේ නැති තැනක ඉඳලා පුෂ්ප ගණ තුනක් නැත්නම් ඉඳලා යාන්තම් පටන් ගන්න තැන තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මඳ හරිය කොහොමඩක්වත් ගොරෝසුට තියෙන ඊට පස්සේ අන්තිමට ප්‍රශ්වාසයේ ඉඳලා කියන යන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේ යාන්තම් නැත්තනේ පටන් ගන්න තැන වගේම තිබින සම්පූර්ණයෙන් නැති ගන්න ගෙවිලන දෙක මුලයි අගයි කියලා අහුවෙන්න පටන් ගන්නවා. ඒ අහුවෙන්න පටන් ගන්නකොට අර කියන එකලස තැන්පත්කම මේ ඒකට එක සහෘද වෙන ගතියත් එක තමයි සිදුවේ. එතකොට ආස්වාද ප්‍රසවාස බුලුවක දකින්නකොට සමහර විටක මුළු කයම එක ගෙඩියක් වගේ නැත්තම් මුළු කය පුරාම එක හුස්මක් පාස හැම සෛලයක්ම පොඩි කම්පනයක් ඇති කරගන්නවා. හැම ඉන්ද්‍රියක්ම අලුත් වීමක් සිදු වෙනවා. හැම ප්‍රශ්වාසයක් පාසාම මේ හුස්ම ගමන මුළු ශරීර පුරාම වායු ධාතු වශයෙන් හෝ පැතිරෙන්න පටන් ගන්නවා. නමුත් ඒ වුණාට කියනවා කොහොම වැටෙන්න පටන් ගන්නවා ඒ හැටි. නමුත් Taman පුළුවන් තරම් හැපෙන තැනම හිත තැම්පත් කරගෙන මේ වැඩ වෙන්න ඇරලා, පේන්න ඇරලා බලන්නේ නම් නාසිකාග වෙනවා. නමුත් මුළු කයම ඒ වෙලාවේ යාදෙන්න පටන් ගන්නවා, තැම්පත් වෙන්න පටන් අර ගන්නවා, වැටෙන්න පටන් ගන්නවා. ආස්වාසය ඉවර වෙලා අත ගාගෙන ගිහිල්ලා එක තැනක පැන්නමක් වෙනසක් ඇති වෙලා ප්‍රසවාසය පටන් ගන්නවා. ප්‍රසවාසයේ ඉවර වෙලා ඒක පොඩි මාරුවක් වෙලා ආශ්වාසයට යනවා. ඒකෝට බලනකොට දිගටම පවතින ක්‍රියාවලියක් විදිහට චක්‍රයක් විදිහට ඉහළ පහළ ගිය රේඛාවක් සංවර කරගෙනා වාගේ තේරෙන පටන් ගන්නවා. අන්ධකාරයේ ගිනි පෙරෙල්ලක් කරකවනකොට වලල්ලක් වගේ පේනවා. ආන්‍ය වගේ ආශ්වාස ප්‍රසවාස දිගට වලල්ල පේනවා. ඒකට මුලමදාක දැකීම තමයි සාමාන්‍යයෙන් තේරෙන භාෂාවට දැන් වශයෙන් කරන්නේ. මේක භාවනාවේ බොහොම සූක්ෂම අවස්ථාවක් ආධුනිකයට. හැමදාම භාවනාවක් සාර්ථක වෙන්නේ මෙන්න මේ හුදුවට ආනපානට මුහුණ දානවා නම් ආනපානේ අතගාගෙන යන්න වගේ පෙරණ නොදැක්ක සියුම් කොටස් පවා දැක දැක යනවනම් ඒක පරියන්කේ සාර්ථක පරියන්කයක් කියලා කියන්න පුළුවන්. මම එතනදී ඊගා ප්‍රශ්නට යනවා. කරු ස්වාමීන් වහන්සේ අවසරයි ආනාපානසති භාවනාවේදී ගතසිත සරලදී ආලෝකයේ පහළදී සිත සමාධිගත වූ විට අරමුණු කළ යුත්තේ ආලෝකයේ සිවුම් ලෙසති ආනාපානයි. මේකේ සාමාන්‍යයෙන් බොහොම ආරක්ෂාකාරී උත්තරේ තමයි පුළුවන් තරම් ආනාපානෙම අරමුණු කරන්න කියලා. ඒ කියන සහැල්ලු ගතිය, ආලෝක ගතිය, පහසු ගතිය ඒව ඇත්තටම ආනාපානෙන් ඇතිවෙච්ච අතුරු ප්‍රතිඵල ඒවට හිත අරමුණු කරන්න යන්න එපා. පුළුවන් තරම් ආනාපානට යන්න. හැබැයි මේක අහපුවම සමහරු මේ වීචිකාවක් ඇති කරගන්නවා මේ ආලෝකය බලන්න උනොත් පේන්න උනොත් ඒක අරමුණ කැඩීමක් භාවනා කැඩීමක් සත්‍ය කැඩීමක් කියලා එහෙම එකක් නෑ ඒ ආලෝක පේන එක සුබ ලක්ෂණක් තමයි නමුත් අර මොනවාට කියනවා නම් මේ ඉස්සලාබ කන දිවි පස්සේ ආපු අඟ අල්ලන්න පයි කියනවා වගේ ආනාපානචික කරනකොට ආනාපාන නිසා පහළ වෙන ආලෝක පහසුකම් දිගියන්න එපා පුළුවන් තරම් ආනාපාන අසරණ නොකර ආනාපානයේ තනියකව දිගටම යන තාක්කල් භාවනා කැඩෙන්නේ නෑ භාවනාව සංකර වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්නේ හැටියට උත්තරේ පහසුයි. නැවතත් පත්‍ර ප්‍රශ්නේ මම මතක් කරනවා. ආනාපාන සති භාවනාදී දතුහිත සැහැල්ලු වේ. ආලෝකයේ පහළ වී විචිත සමාධිගත වූ විට අරමුණකල යුත්තේ ආලෝකයේද සිවුම් ලෙස ඇති ආනාපානය. ඍජු උත්තරේ සිවුම් ලෙස ඇති ආනාපානය අරමුණු කරන්නේ කියලා. ප්‍රශ්න දෙවෙනි කොටසක් තියෙනවා. එසේ ආනාපාන කරන අවස්ථාවේ කයේ සැහැල්ලු වෙන්නේ ඉතා සිවුම් ලෙස ශරීරයේ හරහා හිස සිට පාද ඇඟිලි දක්වා වේදනාවක් දැනෙන විට සිතට ඒ අරමුණු කොට එහි ගැඹුරට යාම හරිද අරමුණු එකිනෙකට ගැනීමක්ද පහදා දෙන්න. ඇත්තට මේ අර මේ පළවෙනි ප්‍රශ්නේ දාන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මෙහෙම වර්ණ ගන්න පුළුවන්. ආනාපාන සති භාවනාදී ගත විද සහල් වේ ආලෝකයේ පහළ වේ චිත්ත සමාධිගත වී මුතුනීව පල්ලෙහ දක්වා වැටෙන්න පටන් ගන්නවා. මේ පැත්තෙන් මේ පැත්ත දක්වා වැටෙන්න බලන මේ ඔක්කොම අර සති සමාධිය ඇති වෙන ලකුණු. ඒව දිගේ යන්න එපා. සති සමාධිය ඇති වීම මුල් වෙච්ච ආනාපානෙම යන්න. හැබැයි මේවා පේන එක සුබ ලකුණක් ප්‍රමුඛතාවයේ දෙන එක ආනාපාන ප්‍රමුඛතාව දෙන එක යෝගා ජනතාව විසින් කළ විසින් කළ යුතු අනුග්‍රහයක් ඒක වරදින එක නම් වෙන උඟ දෙනෙක් දන්නේ නැතුව අර අලුතෙන් පහළ වෙන ආලෝක ඒ අර සැහැල්ලු ගති මේ මුළු ශරීරෙම ඉන්න බව දැනෙනවා පණ තියෙන බව පැවැත්ම තේරෙන්න පටන් ගන්නවා. විකරයට පවතින මේ වේගයක්, ශක්තියක්, චංචල භාවයකින් ඔක්කොම තිබුණු දේවල් තමයි නමුත් දැන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒවා හිතියෝ දන්නේ නැතුව විකරයට ආනාපාන දිගටම යන්න ඕනේ. ඉන්න ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ චිත්ත සංඛාර සමතය සමනට හිත දියුණු කළ කෙනෙකු දවසේ ක්‍රියාකාරම්වලදී ක්‍රියාකාරකම් මෙහි කරුතු ආකාරය විස්තර කර දෙන්න ඉල්ලා සිටිමි. තවද රූපයක් දැකීමේදී ඒ පටික සම්පස්සේ නිසා ඇතිවන චිත්තචෛසික බව හා ඒ ඇතිවන තුන් බව බැලිය යුතුද? ප්‍රාන්සිට පිචිදුවා. ඒකදී ප්‍රශ්නේ ආනාපාන සති භාවනාවේ චිත්ත සංඛාර සමතය ලබන සමතේ පමණ දියුණු කළ කෙනෙකු දවසේ ක්‍රියාකාරකම්වලදී එම ක්‍රියාකාරකම් මෙහි කරුතු ආකාරය විස්තර අතර දෙමින් ඉලා සිටිනවා. ඉතින් මේකේ දැන මුල් කිය වචන තාක්ෂණික වචන ටික සඳහන් වෙන්නේ චිත්ත සංඛාර සමතේ කියන එක විග්‍රහ කරනවන සාමාන්‍ය වචනෝනේ කාය සංස්කාර සමතේට පස්සේ චිත්ත සංඛාර සමතේ හිද්ද වෙන්නේ ඒකෙදී දක්වලා තියෙන්නේ සංඥා වේදනා දෙක සමනය කිරීමක්. එනිදී කියන හොඳට ආනපානින් අතර වෙලා හොඳට ආනපානින් හිත පිටපණින්නේ නැහැ. ඔය කියන සහැල්ලු ගති පහසු ගතිත් මතුවලා කලබල නොකර ආනපානෙ යන්න ඕනේ කියලා ඉස්සරහට යන යනවා කියලා ඒක කියන පළවෙනි කඩේම පනිනවා. ඇල්ලා ඔන්නේ අනකොට තේරෙන්න පටන් ගන්නවා මම හීනෙකද ඉන්නේ නැද්ද? හිතවිල්ලක්ද මේක නැත්තම් ප්‍රත්‍යක්ෂයක්ද කියන දෙක තෝරන්න බැරි මට්ටමට යනවා. අද හින්දික වගේ. මරක හොඳට තේරෙනවා මේ ඉඳගෙන ඉන්නවා කියලා. අනික් කලා දෙතන මේ මම ඉන්නවා නෙමෙයි මේ ඉන්නවා කියලා හිතනවත් දන්නේ නැහැ කියලා. අන්න ඒ විදිහට හිත ඇතුලේ වැඩ කරන රූප ධර්ම වල තියෙන බලපෑම් නැති වෙලා නාම ධර්ම වලින් පමනක් යන ලෝකයක් එනවා. මනෝ ලෝකයක් වෙන්න පටන් ගන්නවා. හිතලුවක්. එහෙම නැත්නම් මනෝපු භංගම මනෝමය තත්වයකට එනවා. අන්න එහෙම එනකොට ප්‍රධාන චෛතසික දෙකක් තමයි ඒකෙදි මුල් වෙන්නේ සංඥා වේදනා දෙක. මේක හොඳ වශයෙන් උත්පෙන්නේ නරක වශයෙන් උත්පෙන්නේ. වේදනාව බලනකොට දුක වේදනාව සැප වශයෙන් පෙන්වනවා, සැප වේදනාව දුක වශයෙන් පෙන්වනවා. දැන් භවනාදී පරියන්කේ බරගතියක් දැනෙනවා. එන්නට ආදෝම හොඳයි. ඒක ගන්න මම අනුමුණේ දන්නෝනේ වේදනාව තියෙනවා. දන්නවගේ ඒක පිළිබඳ ධාර්මික සැපකුත් තියෙනවා. ගොඩක් ඉන්නත් පුළුවන්. ආයෙ සැකයක් හිතෙනවා. ඇත්තට මේ වේදනාව මෙහිදී හදාගත්ත එකක්ද? මම මේ භාවනා කරන්නේ ප්‍රත්‍යක්ෂ වහන්සේ කළ හැක්කද වාචේ පාවෙන දෙයක් නැද්ද කියලා සංඥා වේදනා දෙක හොල්මන් කරන්න ගන්න. ඒ කියන්නේ චිත්ත සංකාරය. මෙන්න මෙතෙන්දී නිකන් උපමාට කියනවා සරුංගලක්න කෙනෙක්ගේ සරුංගලේ නූල කඩලා ගිහිල්ලා. සරුංගලේ පාවෙනවා. නමුත් නූලට අහුම්කන් දෙයි. සමහර මේක ලොකුම ජයග්‍රහණයක් විදිහට සරකන සරුංගලල්ලේ මේ ලොකුම දේ උඩට ගියාට පස්සේ කඩලා යනවා. තව සමහර දශකයක් පහන අපරාධ ගෙදගෙන යන නම් වෙන්නේ නැහැ. ඒ වර්ණේ බාන්න බෑ. අනිවාර්යයෙන්ම බාහන එක තැනක නූල කඩලා යන තරක් වෙනවා. අන්න එතෙන්දී කියන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් එතෙන්දී කලබල වෙන්නේ නැතුව ඒකට ලෑස් රැස් වෙලා ගිහිල්ලා එහෙම අතහැරීම තමයි මම පුරුදු වෙන්නේ කියලා පුරුදු කිරීම තමයි මෙතන චිත්ත සංකාර භමතේ කියන්නේ. එහෙම ගියාට චිත්‍ර හානියක් මොනක්වත් වෙන්නේ මේක අද්ද අකිලිය යුක්තක් අද්දකිය යුක්තක් ලෑස්තිලා ගියොත් ආනාපාන සංසිඳනට කලබල වෙන්නේ නැතුව වගේ චන්නා චේතනා දෙක සංසිඳෙද්දි කලබල වෙන්නේ ඉන්න පුළුවන්. ඒ එහෙම කෙනෙක් එදිනෙදා වැඩවලදී මෙනෙහි කළ යුතු ආකාරය නෙවෙයි මේ ප්‍රශ්නේ නගන්න තියෙන්නේ. එදිනෙදා වැඩවලදී අපිට කියන්න පුළුවන් කවුරුද ඇවිල්ලා Tamanට කේලමක් කියනවා. කියනකොටම අපෝ මෙහෙම වුණොත් එහෙම මේක විනාශ වෙයි යට මේක පාරට හිත ක්‍රියාත්මක වෙන වහාම අරයට ගිහලා කියනවා මෙයාට ගියාට කියනවා කියලා ඔන්න හිත එක පාරට ප්ලෑන් එකක් දානවා. තානකොටම කල්පනා කර කියනවා මේක එක හීනකින් එළි වෙන්නේ නැහැ. ඕක ඕක ආයශරයක් ඇහෙනකම් කරබන් ඉන්න. ඕක නෙවෙයි සත්‍යය. තව කෙනෙක් ඇවිල්ලා කියනවා. තව කෙනෙක් ඇවිල්ලා බලනකොට මේක එච්චර ලොකු දෙයක් නෑ මේ කට කතාව. පළවෙනි හැරේ නම් අපි බොහෝම වේගෙන් පරිතද කරන මේක ක්‍රියාත්මක වෙන්න හදනවා. අහගෙන අහගෙන යනකොට අර කපුටු හදනේ කොමියුනිටි රෝගයක කතාව තමයි තියෙන්නේ. වෙච්ච දෙයක් නෑ. මේ කවුරු හරි කලබලයට අර කැලි බුදියන් ඉන්න ආවෙක් උදයන්ගේ සවදාහයකට බෙලිගිරියක් වැටිච්චාම පහට බයලා නැගිටලා ඌ කියන්නේ අහස කඩාවක් නැහැ කියලා. අන්තිම කැලේ ඉන්න වල සතු වේම කැලේ බින්දකට ජීවිත එක එක්කත් යන්නේ නැහැ මොකද්ද උනේ කියලා බලන්න. ඒ වගේ තමයි අපේ හිතත් සංඥා වේදනා දෙක කියන මේ මායාකාරී චෛතසික දෙක ඕනම දෙයක් ආපු ගමන් කඩාපයි. දෙසරයක් තුන්සරයක් ඒක අහලා විවේකීව ඉන්නේ නැහැ. ඒක නිසා මොනවාරි අහුනහම මොනවාරි සිද්ධ වුණාම නැවත සැදයක් ඒක එහෙම බලන්න තරම් ඉවසීමේ ශක්තියක්. එහෙම නැති වුණොත් වෙන්නේ තොරතුරු අඩුව තියලා ආවේග ජනකව අපි වෙන්නට පස්සේ ඒක කොහොම අනුංග වර්ධිත ටික Taman යගේ දාගන්නවා. අනිත් වෙලාවට ඒ දින වැඩවලදී ඇහුනට දැක්කට අත ගන්නකම් තීඳු කරන්න එපා. අත ගාලා බලපොදී දකින්නකම් විතර කරන්න. ඔය දෙකම ආවට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ටිකක් අහුරු කරගන්න. ඒ හීනෙකදී හොඳටම දකින්න. නමුත් අත ගන්න බෑ. එනිසා කියනවා මේ මොනවාරි හීනක් වෙච්චා මගේ පිටට ගහන්නක බලන්න මට මේක මේක හීනවත්ද කියලා සැකයි කියලා අපි සාමාන්‍යයෙන් කියන මොකද අර දැකවදී අත ගෑනේ තාති කරා. අත ගෑනේ අපි බලපුදී ටෝචේ ගාලා බලනකම් දකින්නකම් ෂුවර් නෑ. සංඥා වේදනා දෙක දන්නේ නැති එකන අත ගාපු ගමන තැන. කරලා ගියහම පස්සේ ඕනම කෙනෙකුගේ බොරු වලක වැටෙනවා ඕනම කෙනෙකුගේ ලණුවක් කනවා. ඒ නිසා අර සංඥා වේදනා දෙකේ තියෙන මේ හොල්මන්කාරීකම මායාකාරී ස්වභාවය සංඥාව කියලා කියන්නේ මිලිඳුවක් වගේ වේදනාව කියලා කියන්නේ පෙන බුබුලක් වගේ නිමවලට සැලසුම් කරන්න යන්න එපා. මොන දහස්වර දේවල් වෙයි මූලික தත්ත්ව වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ මට්ටමේ භාවනා දිනු කරපේකනාගේ තියෙන උපේක්ෂාව තමයි වෙන්නේ. මොන දෙයක් වුණත් කලබල වුණත් ඒක එහෙම වෙන්න බලන්න හිටියොත් දුන්නොත් නැත්නම් අපිට ඉස්සර ක්‍රමයේ හැටියට ටෙලිග්‍රෑම් එක කඩන්න ඉස්සෙල්ලා හටට. ටෙලිග්‍රෑම් එක ගැත්තේ අම්මාමලා කියලා වෙන්න ඇති. වෙන මොකක් හරි දෙයක්. මම ගියවා මම රසාතර වෙන වෙලාවේදී මට ඕන ඩ්‍රයිවිං ලයිසන් එකක්. අච්චම හතට වැඩලා යනවා ඩ්‍රයිවිං ලයිසන් එක ගිහලා හයට එනවා පුරුදු කරලා එනකොට ගේට් වේට මුරකාරයා දුන්න සත පහක් කරන අඬාගෙන ඇවිල්ලා මගේ අතට ටෙලිෆෝන් එකක් දුන්න අම්මාමලයි කියලා. කොළඹින් පණිඩක් ආවයි කිව්වා ආපු ගාම සංවේදී දෙන්නේ මේ වාහනේ ගන්න යන්න කියන්නේ මම බලනකොට තියෙනවා අම්මා මලා මීට ඩිංගිරි බණ්ඩා මම දන්නවා ඩිංගිරි බණ්ඩාගේ අම්මා මැරිලා තියෙනවා අදම මැරිලා නැහැ මම කතා කරලා කොළඹට අම්මා මලා ආද අපේ අම්මා නෙවි ඩිංගිරි බණ්ඩාගේ අම්මා මැරිලා තියෙනවා ඉතින් මුළු කම්පැනිම යනකොට වාහනයක් නිකුත් කරලා ඕඩර් ඔක්කොම දීලා ඉවරයි ඕක තමයි අපිත් කරන්නේ මේ ඕනම කෙනෙක් පණිවිඩයක් ආවම දැන් ටෙලි එකේ හරි ටෙලිවිෂන් එකේ කරන්නේ මේ කුප්පණ ගතිය දෙනවා කුප්පණ එක තමයි අපිත් ඒක කාලා තමයි බුදිය ගන්න. ඉතින් රෑ 30 එහෙම දකින්නේ ඒ ජනමාධ්‍යන්ත කාර්යම් ගෝණුව ටික තමයි. හිතුවේ හෙටත් අහන්න අනිත්‍යත් අහන්න කලබලෙන්න දෙයක් නැහැ. ඒ සංඥා වේදනා දෙකේ තියෙන හොල්මන ගන්න කෙනා ඇත්තටම මම බද මොන කරන්නේ? අපි ඉන්න නාමයෙන් කරන්නේ. කටයුතුයි තමන්ගේ වෙලාවට යන්න පුළුවන්. ඒක නැති කෙනා හිතන අපේ එහෙම කතා කරන්නත් ඒවා කැක්කුවක් නැද්ද අම්මා මරනවා නේද කියලා ඉතින් මරෙන්න හදනවා. මේ සංඥා ලෝකයක් තියෙන්නේ වේදනා ලෝකයක් තියෙන්නේ. මෙතන ගිය කෙනා දන්නවා සත්‍ය ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඉතින් වැඩ කරනකොට ඒකම නැවත වෙන්න ඇති. වෙන්නේ නැතුව කොලක් වුණොත් එimhe අපිට කුරස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඒකට අර රූපයක් දැකීමේදී එය අතික සංපස්ස නිසා ඇතිවෙන චිත්තචෛතසික බව හා මේ ඇතිවෙන නැතිවෙන බව බැලිය යුතුද මේක ඇත්තටම එහෙම භාවනාවක් ගන්න පුළුවන් එකක් නෙවෙයි මේකෙදි ගන්න තියෙන්නේ මේ ස්පර්ශය පිළිබඳව අතික සංපස්ස අධ්‍යයන සංපස්ස කතාවේදී එක සැරයක් යමක් දැක්කට අදහන් දෙපා ඒක නැවතත් එන්න අදින්න එතකොට තමයි අපිට මේකේ ස්වභාවය දැක ගන්න පුළුවන්න්නේ අපි පළවෙනි ආකාරයේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා එකක් තියෙනවා ඒක ආපු ගමන් අපිට එකපාරට තුග්ගයක් ආවේගයෙන් ඒ ආවේග හුඟක් පදනම් වෙලා තියෙන්නේ මේ සංඥාවල් අපේ පරණ කර්ම සංඥාව. ඒ නැවත මේ තාවොත් විතරක් අපිට කියන්නේ මේක සත්‍යයක්ද නැද්ද කියලා. ඒක නිසා මොන්නේ දේ ඉදිරිපත් වුණත්, ඇහුණත්, සිද්ධ වුණත් ඒ නැවත සැරයක් ඒක බලනකම්, අහනකම් ඊසන්න පුළුවන් ගතිය තමයි මේ අවස්ථා දෙකෙන් පස්සේ ඒ යෝගාවලට හම් වෙන අමතර ලාභේ. නමුත් ඒ වුණාට ඒක ලාභයක් විදිහට සලක ගන්නවා සමහරව ගන්න. ඒ නිසා සාකච්ඡා කරලා මතු කරලා දෙන්න ඕනේ අපිට මේ ඉවසීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ගොඩාක් කාලය සහ ඉන්ධන ඉතුරු වෙනවා. ඉවසන් නැතුව ඉක්මනට කෙනා තමයි මේ රටවල් වල යුද්ධ ඇති වෙන්නේ. මේ රටවල් වල මේ එකිනෙක මතිමතාන්තර ප්‍රශ්න ඇති වෙන්නේ මේ සත්‍යය උකහා බලන්න නම් අත අතගාලා බලන්න ඉවසන්න බැරි කම නිසා. ඒ නිසා දානක් නිකාට ඇතුලින් පිටින් දෙකෙන්ම සාක්ෂි තියෙනවා. කලබල වෙන්නේ නැතුව මේ දේ කරගෙන යන්න ඒක ක්‍රියාත්මක වෙනවද ක්‍රියාත්මක කරන්න අපිට අදහස් මතිමතාන්තර මට්ටමින් පිළිගන්න පුළුවන් ශක්තියක් තියෙනවද කියන එක එක එකනගේ වෙනස් වීම නිසා සාකච්ඡා කරුවට පස්සේ අපි මේ වගේ දේවල් වලට ඒ වගේ දේවල් වලින් වැඩ ගන්න ගතිය වැඩි. සාකච්ඡා නොකළොත් අපි තාම වහාම කලබල වෙන ගතිය තියෙනවා. ඊගා ප්‍රශ්නේ ආනාපානසති භාවනාවේ හුස්ම නොදැනී ජීවිත ශරීරයේ සිදුවන නොයෙක් වෙනස්කම් කිසිම පාලනයකින් තොර සිදුවේ. මේ අවස්ථාවේ මට පුදුම එළවෙන සුළුය මේ අනාත්ම ලක්ෂණයද පැහැදිලි කරන්නේ තා අටහත් ඉලා සිටිනි. ඉතින් මේ කිසිම පාලනයකින් තොරව සිදුවේ කියන එක තමයි ආණ්ඩුමත්තු කරන්න බැරි ගතිය කියලා කියන්නේ. මේ දේවල් එහෙම සිද්ධ වෙනවා අපිට ඕන විදිහට අපේ වශයේ පවත්වන්න බෑ කියලා තමයි සිංහලෙන් නගන්නේ. අපි කිව්ව විදිහට හිතන්නේ නැහැ. භාවනා හොඳට ඉන්න සරුංග කුලේ හොඳට උඩු උඩුලකට ඇල්ලි වගේ අන හොඳට යනවා ජීල් එක තනකට එනවා හොඳ සතියක් තියෙනවා හොඳ සමාධියක් තියෙනවා හැබැයි ඒ වෙන සිද්ධිය ඉක්මන් කරන්නත් බෑ අපිට නැතර කරන්නත් බෑ ස්වභාවයෙන් සිදු වෙන්න පටන් ගන්නවා බලහින් මේක විතරයි කරන්නේ එතකොට මේ පිරිචි ගතියක් දැනෙනවා මේක ඇතුලේ සම්පත්‍ති කර ගතියක් දැනෙනවා හැබැයි මේ පාලනයට අහු වෙච්ච නිසා නෙවෙයි මම මේ 100%ක්ම මේ සිද්ධියත් එක්ක ඉන්නවා කියන එක විශ්වාසයක් තියෙනවා නමුත් සිද්ධිය කාගේ සැලසුමකට දුන්නද කියලා කියන්න බෑ. ඉතින් ඒක ඇත්තටම මේ වශයෙන් පවත්වන්න බැරි වෙති ඒක අනාත්ම ලක්ෂණය වශයෙන් තමයි පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. කෞණීය ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් තුළ මේ ධර්ම දේශනාව නිතා කැමැත්තෙන් ශ්‍රවණය කෙලෙමි. ඒ ත්‍රිපස්සනා භාවනට අදාළ කරුණු සහිත නිර්වාණ පරිසංයුත් දේශනා ශ්‍රවණය කිරීමෙන් පසු පෙරමින් වෙනත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සිටේ පසුබැස්මක් ඇත. මේ කරුණ ගැන මගේ හිතේ පහළ වෙච්ච විමතිය නැතිකර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද ඉතා යටහත් පතමි. මේ ගැන කියනකොට මේ බුරුමින් දැද්දී අනුග්‍රහිත සූත්‍රය පිළිබඳව දේශනාවක් ඇවම මම සතුටින් ඇහුවා ඒකේ යෝගාවචරයා සම්‍යක් දෘෂ්ටි නිකර ගැනීම සඳහා තමන් කළ යුතු කාරණා පහක් කියනවා කරන්නේ. තාම මේ අධිගමනය කරගන්න බැරි වෙච්ච අවසාන කලයේ ලබාගෙන සඳහා සුතානුග්‍රහී, සීලානුග්‍රහීතේ, සුතානුග්‍රහීතේ, සාකච්ඡානුග්‍රහීතේ, සමතානුග්‍රහීතේ, විපස්සනානුග්‍රහීතේ. මේ අනුග්‍රහීතේ එකක් තමයි සුතානුග්‍රහීතේ. අපි මේ සම්‍යක් දෘෂ්ටි ඇති වෙන්න ප්‍රධාන කාරණා දෙකක් බලපාන බව සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. "දේමි භික්ඛවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය පරතෝච දෝෂෝ අධ්‍යාත්ම යෝනිසෝමනසිකාරෝ කියන්නේ. අපිට සංඥා දෘෂ්ටිය කවදාකවත් කල්පනා කරලා ගන්න බෑ. අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷයක් අනුන් කියනක් ඇහිලමයි එන්නේ. ඒකත් කල්යාණ මිත්‍රෙක් අහලා. ඒ නිසා සුතේ අත්‍යවශ්‍යයි. සුතේ නැතුව අපි හතමලා කල්පනා කරලා චින්තාවේ අපිට කවදාකවත් එන්නේ එන්නේ එකම එකගෙනාට උන්වහන්සේ තමයි සරුවචනාංශය කියන්නේ. ඊට පස්සේ යට එයා කියන දේ අහලා තමයි සම්මිය දෘෂ්ටි උපදවන්නේ. ඒ නිසා සුතේ අවශ්‍යයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා බණ අහනවයි කියලා නිබ්බාන පද සංයුක්ත ධර්ම දේශනාවක් අහන එකයි අනිකුත් බණහිලා අතර ලොකු වෙනසක් තියෙනවා. මේ සුතානුග්‍රහිත අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්නේ පැලයකට වතුරක් කරනවා වගේ. අදින ගහකට වතුරක් කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා පොළවේ වතුර පොළවේ ඉච්චර උඩ පස්තට්ටුවක් නැතුව තියෙදි ගොඩක් වතුරක් කරලා පොළවේ වතුර එකතු වුණොත් එකතු කරන එකතු කරන වතුර මුල්කුන් වෙන්න පටන් ගන්නවා. අධික වතුර නිසා. ඕක හුඟ දෙනෙක් දැන් මුල්කුන් වෙලා තියෙනවා. බණ අහනවා කිලෝරක් නැතුව අපේ ලොකු සංසය දීලා තියෙනවා. අපේ අපත්‍ය ස්වාමීන් වහන්සේ මෙච්චර බණ කියන කාලයක් ලංකාවේ කවදාකවත් තියෙනවා කියන්නේ. මෙච්චර රටනරක් වෙච්ච කාලෙකත් තිබුණ නැහැ කියලා තියෙනවා. මොකක් හරි පටලවිල්ලක් තියෙනවා කියන්නේ. මෙච්චරක් බණ ඇහිදී ඇයි මෙච්චර රටනරක් වෙලා තියෙන්නේ කියලා බලනකොට ඒ අහන බණ තෝරලා බේරලා අහන්න වෙනවා කියන්නේ. ඒක ඒකවල සමහරක් මේ පැත්තෙන් හොඳ හොඳ වෙනකොට අර පැත්තේ සමහරක්ව හැලෙනක වෙනවා. ඉතින් ඒකෙදී ඇත්තටම ධර්මයේ තියෙන ඕපනයික කියලා ගැතිය එnde ende ende ende ende වඩා හොඳේ දකින්නකොට හොඳ දේ අතාරින් හැලෙනවා. ඒකවල තවත් වඩා හොඳයක් කමුද ඊයේ හොඳයි කියනකොට අද හැලෙනවා. ඒක මන ඇහිල්ලදී පවා ඒ තමන්ට ප්‍රයෝජනෙයි සලකලා ඉදිරියට تعلق කරන ධර්ම හොඳ කල්යාණ මිත්‍රයෝ හොඳ පින්කම් එනවා. එනකොට එනකොට ඊයේ හොඳයි කියපදී අද වඩා හොඳ දෙයක සාපේක්ෂව ගන්නවත් අතරින්. ඒකට අපේ ධර්මයේ ආලෝකය කියන්නේ හොඳ දෙයක් අතරින්නවා. ඉතිරගල් කියනවා අපි ඉතිරලා කරපු හොඳ දෙයක්. අපිට මුඛය කියන්නේ මම හොඳ අතරින් වඩා හොඳ ඇල්ලීම සඳහායි. අන්‍යම් දෙයක් උනේ නැත්තම් මේ ගමනේ අභිවෘද්ධියක් වෙන්නේ නැහැ. ප්‍රගමනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ හොඳ සහ වඩා හොඳ ඒ පුද්ගලයාට මුචිත මේ බලපාන කියන්නේ ආගේ අම්මට තාත්තට සහෝදරයන්ට ඒ හොඳ වඩා හොඳයි අතර වෙනසක් හිතින්නේ නැහැ. Tamanda තේරෙන වඩා හොඳ අනිකාට පේන්නේ නැහැ. එතකොට ඒ දෙයත් එනකන් එනකන් බලහින්සොත් අපේ ගමන පමා වෙනවා. අපිට කරන්න තියෙන්නේ හොඳ හරි අතරිය වඩා හොඳ අල්ලගන්න. ඒත් එන්ජින් ඉස්සරහට යනකොට මේ ධර්ම අතර මේ රූපාන්තරණයක් සිද්ධ වෙනවා. පරිණාමයක් සිද්ධ වෙනවා. වඩා හොඳ ගැඹුරු ධර්මවලට යන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් හැබැයි මේ අරවලා අහවලා දේශනා කරන පහත් ධර්මය, සවලාන්නේ පහත් ධර්ම කියලා මාන්නයක් වෙනවද කියන එක නම් මම ඡන්ද දෙන්නේ නැහැ. මම නම් අහන්නේ නිබ්බාන පරිසංගිත වෙච්ච ධර්ම දේශනාව සාමාන්‍ය ජාතක කතාවෙම අපි අහන්නේ කියලා ඉන්න ඕනේ නැහැ. ඒකෙන් වෙන්න තියෙන්නේ මොකද්ද? අර අහ කෑවේ නිකන් ගොඩාක් හරදර ටික පොඩොක්කේ දාගන්න එක. අපි පුංචි කාලේ අම්මගේ තනෙන් කිරිබනකොට අපිට හපල කන්න බෑ. ඊට පස්සේ හපල කන්න පටන් ගන්නකොට තීච්චේ මෙයා තාම අම්මගෙන් කිරිබනවා කියලා හරියන්නේ ඔක්කොම ලැබිලා තියෙන ඕක හරහා තමයි. ඒ වගේ එන්නේ එන්නේ එන්නේ හොඳ සහ වඩා හොඳ අතර පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ පරිණාමයට ඇත්තටම බුදුජානනාංශයට අපිට උදව් කරන්න බෑ. ඒක Taman දැනගන්න. දැනගන්න ඕන අනිවාර්යයෙන්ම යමක් හැලෙන්න ඕනේ නැත්නම් මේක ගන්න බෑ. ඉතින් ඒක නිසා අපි හැරිලා බලනකොට අපිට පේන්න පටන් අර ගන්නවා යම් යම් විදියක ප්‍රගමන යම් යම් විදියේ දේවල් හැලීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේක ਸਰවචන් දේශනා කියන්නේ පුරබෝධින්නමේ තචම් පුරාණ පුරබෝ තමන්ගේ හැව හලන්නාසේ ඒ හැදෙනකොට එන්නේ හැව හැලෙනවා කවදාත් හලපු හැවක් ආය ගන්න ඒක අතර අතර යනවා ඒක තමයි සතාගේ ජීවන කියන්නේ එන්නේ ලොකු වෙනවා කියලා කියන්නේ මේ හැව හලන එක තමයි ඒ නිසා ධර්ම දේශනාවල කල්යාණ මිත්‍යයන් අතර කෑමවල කාලස සටහනේ හැම එකම පොඩි පොඩි වෙනස්කම් වගේක් වෙනවා. ඔක්කොම විවේකයේ පිණිස තමයි අපි ඉස්සරහට යන්නේ. ඊගා ප්‍රශ්නේ තරුණක් අසනීප ගතියෙන් සිටි දිනක නිදාගෙන බුදුන් වහන්සේ ඉතිවිසෝගාතාවෙන් කීවිදි යක්ෂයන් වෙන මිනිසුන් තුන් දෙනෙක් වතුවා. ඒ ජීවිතය තුන්වන් පූජා කරලා තියෙන්නේ බාධා වුණත් කමක් නැහැ යන සිතිවිල්ල ඇති වුණා. මට ඒවිත දැනනා මගේ මම අපායේ සිටින බව. තුරක් දුක් විඳින මිනිසුන් දුටුවා. ඒවිත වෙනත් පැත්තක මම ගමන් කළා. ඒවිත ලෝධිය, නිරය ආදී පැත්තටම ගමන් කළේ. මොන පැත්තට ගමන් කළා මම දැක්කේ දුක් විඳින කෑ ගහන, දේ පෙරාගෙන මැරෙන ඉපදෙන මිනිසුන් සහ ගෑනුන් පැක්වන්න මට මේ අපායගත කළා. මට හිතාගන්න බෑ ඇයි මම ඒක දැක්කේ කියලා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස් අනිකැනීමට කැමතියි. මේකෙදි කියනවා භාවනා කර කර ඉන්නකොට හරියන්කේට යනකොට සමහර වෙලාවට ආලෝක සංඥාව මත වෙනවා නිකාං අහසවන්. සමහරට මත වෙනවා මුතු අයවාගේ. සමහරට මත වෙනවා තරුකට වගේ. සමහරට මත වෙනවා කපු වැටවා. කළු පාටට මත වෙනවා. එකම නිමිති තමයි මේ. ආලෝක නිමිති සමහරට කළු පාටට පේනවා. අටුවාචාන් වහන්සේ අහනවා ඇයි මේ කෙනෙකුට මේක ආලෝක වශයෙන් කෙනෙකුට කළු පාටක් පේන්නේ? එයා භාවනාවේ අනකොට තිබුණ සංඥාවේ හැටි හැටියට තමයි කියන්නේ. ඒ නිසා මේ ඔක්කොම අපේම සංඥාවල් තමයි ඒ ඒ වෙලාවට මානසික පසුබිම හැටියට ඒක ඇත්ත දෙයක් වෙච්ච දෙයක් විදිහට මේ ප්‍රක්ෂේපණය වෙන්න පටන් අර ගන්නවා. නමුත් මේ වෙලාවේදී හොඳට පේනවා අතින් අහින් දැක්කා අතින් ඇල්ලුවාගෙන මේක බොහොම සජීවීකරණයක් පේනවා. තමන් ගම හොඳටම මානසික තත්ත්වයක් මෙතන තියෙන කියලා. ඒක නිසා මේ අපායක් කියලා මේ ඉන්නේ කියන ඕන වෙනකොට අපායක්ම වා ගන්න පුළුවන්. මේ ඉන්නේ කියන ඕන කෙනෙකු දිවි ලෝකයක්ම වා ගන්න පුළුවන්. ඉතින් එතකොට බැලුවොත් ඒ අපායේ මවලා අපායේ දකින්න වෙලාවේදී ඉතින් ස්වරූපේ දුක්ඛිත ස්වරූපයක් තියෙනවා. කඩක සතුටක් ඇති වෙනවා. ඒකෙන් දකින්න හොඳ සුන්දර දෙයක් දකින්නකොට හිත සුන්දර වෙලා තියෙනවා. ඒ නිසා කටුකුරු දෙස අනුනාචි පොතේ ලියන what you see that you are. අපායේ දකින්න නම් හිතේ ඉල අපාගත හිතක් තියෙන වෙලාව. හැබැයි ඊගාම චිත්තක්ෂණ දිවි ලෝකයට වෙන කිසි බාධාවක් නැහැ. දිවි ලෝකයට දකින්න මෙල හිත දිවි ලෝක හිතක් තියෙන ඊගාම මොහොතේ අපායේ වෙන්න පුළුවන්. ජොන් කබාට් සිංගේ පොතක් තියෙනවා where are you අවබෝධය ආයුවා. යමක් දකින්නනම් ඒ දකින්නේ බොම තමයි. ඒකේ ලස්සනයි සුන්දරයි කියලා දකිනවනම් හොඳේ సౌందර්යය මනසකට එහෙම තමයි පේන්නේ. ඔය කාලකන්ණී එපා වෙලා පේනවනම් ඒ නම් හිතේ මානසික තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් මේක මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා, බයිබලයේ සඳහන් වෙනවා, කුරානයේ සඳහන් වෙනවා. ඒකට කියන්නේ figurative language කියලා. මේ දේවල් නිදර්ශන මාර්ගයෙන් තමයි ගෙන හරපාන්නේ. ඒ නිදර්ශන පේනකොට දිව්‍ය ලෝකවල දිව්‍යාංගනාවෝ කප්රුකයි අනම්මනම් කියනවා. ඒ අපායට ගියාම ඉතින් යක්ෂයෝයි අරමයා තියෙන මේ සංඥාවල් වගේක් වැඩ කරන්නේ. එතකොට පේන දින මේ දිවි ලෝකේ මනුස්ස ලෝකේ අපාය තුනින් හිත ඇතුලේ එකතු තියෙන බුදුන් හේතුන් කරවන්න ඕනේ. අපි පැත්තෙන් බැලුවොත් දිවි ලෝක ළඟට අපාය ගන්න බෑ. අපාය ළඟට දිවි ලෝකේ ගන්න බෑ. දෙක දෙකක් කියලා පෙයි. නමුත් අටවිගතේ ගත්තොත් බර ගතියයි හාලු ගතියයි දෙකම පරි. උණුසුම් ගතියයි සිසිල් ගතියයි දෙකම ආපෝ මේ තේජෝ. ඉතින් මේ ප්‍රතිවිරුද්ධ ධර්ම හිතේ ඇතුලේ තිබ්බට රණ්ඩුවක් නෑ. අදහන්න බැරි කමයි තියෙන්නේ. ඒක නිසා මගේ සම්පූර්ණ මම ප්‍රතික්ෂේප කරන්න හදන නෙවෙයි බුද්ධ දේශනාව සඳහන් වෙයි එකතරතු. මේක තමයි මේ මේ ලිකේ සඳහන් කරලා තියෙන මේ කියමකදී වෙච්ච දෙයක්. ඒ නිසා අපිට ඕන දෙයක් හිතෙන් මවලා පෙන්වන්න පුළුවන්. මේක සැක කරන්න කියලා කියන්නේ. දැකපමණින් ගෙඩිය පිටින් කන්න එපා. ඇහැටම දැක්කම බලන්න එපා. ගණන් ගන්න එපා. ආයසරයක් බලන්න. ආයසරයක් පේනවා. ඒකෝට තමයි මේක ස්ථිරසාර වෙන්නේ නැත්තම් ඒ මේ තමන්ගේම හිතෙන් පෙන්වන දේවල් ඇත්ත දෙයට වැඩිය ප්‍රකටව ප්‍රසිද්ධව පේනවා. මේක ගොඩක් ඇහැට ගියාට පස්සේ මානසික රෝග කියලා කියනවා. මේ தත්ත්වෙ ඉච්චරම මේ මානසික தත්ත්වයක් නෙවෙයි. අපේ අපේ හිතේ තියෙන සංඥාවල් ටික කියලා තමයි මගේ අර්ථගත වෙනවා. මා භාවනා කරන විට එක් අවස්ථාවකදී බොහෝ වෙලා තන්පත් වූ සහල්ලෝ හිත තිබේදී ආනාපානෙම ඉදී හිත සිටියේ. ආනාපාන සතිය නොදැනී ගොස් ටික වේලාවක් එහිම සිටින විට සතු වෙන්නේ ගිය බවක් දැනී මා ඉදුවේ වෙනත් කෙනෙක් මා බිනින් හුස්ම ගන්නවා මෙන් දැනේ. මට ඒ ගැන බයක් ඇතිවී ඒ නොදැනී යාමට සලස්වා සමාධිය නිවත් වුණා. ඒ කුමක්ද පහදා දෙනමින් කවුරුන් ඉල්ලා සිටිනේ අද ධර්මදේශනාවට අදාළ තත්ත්වයක්ද නොදැනී. මේකෙදි මුගවැදෙනෙක් අත් දකින්නවා ප්‍රකාශ කරන්නේ එක එක නිදර්ශන මාර්ගයේ සක්මන් කරනකොට ප්‍රඥා සක්මන් කර දෙන්නා වාගේ වැටෙනවා. ආනාපාන සති භාවනා කරනවා තමන් දිහා තමන් ඉස්සරහින් ඉඳගෙන බලා ඉන්නා වාගේ තම හුස්ම රැල්ල වෙන කෙනෙක්ගේ ඉස්සරහින් ඉබේ සිදුවෙන එකක් වාගේ ඒ විදිහට මේ අර මේ හිතේ තිබුණු ඒ පරණ දේවල් වලට වෙනස් අමුතු ආකාර වලින් පෙන්වන්න පටන් ගන්නවා. වෙන කෙනෙක් මංගුලේ හුස්ම ගන්නවා එතන මගේ හුස්ම වෙන තැනක සිද්ධ වෙනවා මම ඒක දිහා බලාගෙන ඉන්නා වාගේ මේකට වෙනත් මේ අර බුද්ධ දේශනා වචනය ගන්න පරතෝ සංකල්පය කියලා කියන්න පුළුවන් අනුන්ගේ දෙයක් බලන්න වගේ. අනුන් අපි වැඩේ කරන්න වගේ සමාජලාවට වැඩේ කර කර ඉන්නකොට Taman එක පාට සතිය ඇවිල්ලා මේ වැඩ කරන්නේ යන්ත්‍රයක් වගේ පේන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට අපි නිචිපතා කරන කෝපයක් ගානක් හොදනකොට නිකන් සාමාන්‍ය හදිසි වැඩ නෙවෙයි. පුරුදු කරලා තියෙන වැඩවලදී සතිය පිටවගම නිකන් කවුදෝ කරන වයින් කටු බෝනික් එක්ක වැඩ කරනවා වගේ කරන බව පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක පාට අනිවාර්යම සතිය පිහිටලා මේ වැඩෙන් පැත්තකට වෙලා පුදු සතියෙම ඉස්සරහට ඇවිල්ලා. ඉතින් ඒ වගේම වෙන්න හදන්නේ අර සම්මුතියේ වයින් වර හැලෙන්න පටන්. ආය පරමාර්ථ ධර්ම වලට ආයක පාඩ සම්මුතියට ආය පරමාර්ථ වෙනවා. ඒ වගේ මේ මාරු වෙන වෙලාවල් වල තමයි යෝගාවචරයට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ වෙලාවවල කියන්නේ තුන්වෙනිවට මම කියන්නේ මේක නැවත නැවත වෙන්න දෙන්න. එකකින් එක සිද්ධියකින් කීයකට එළවෙන්න එපා. මේ මොකද වෙන්නේ කියලා. හැබැයි ඒ තීන්දුවක් ඉල්ලන ගතිය මේ මේ අරමුණුත් එක්ක මේන්නේ කුතුහලයක් එනවා මම හරි පාර තියෙන්නේ වැරදි පාර. ඊටම දෙගිඩියාව කියලා කියනම කර කියන විචිකිච්ඡාව කියලා. මේ විචිකිච්ඡාව තියෙනකම් භාවනා ඉදිරියට කරන්න හිත දෙන්නේ නැහැ. මේ හිතාගන්න තියෙන්නේ මේක මේ වගේ දහස්තරක් වෙයි. මම මට කරන්න කියන්නේ මේක නැවත නැවතත් අත්දකින්න නැත්නම් බහුලීගත කරන එකයි කරන්න තියෙන්නේ කියලා ඉදිරියට වෙන්න දෙන එකයි කරන්නේ. එතකොට Tamandම ඒක පිළිබඳව අත්දැකීමක් එන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨාන අතරේ වේදනානුපස්සනා පමණක් වඩා මාර්ගඵල අවබෝධ කළ හැකිද පහදා පහදා දෙනු මැනවි. බුද්ධ දේශනාව හැටියට බලනකොට එක අනුපස්සනාවකින් මාර්ගඵල ලබන්න පුළුවන් කියන එක පිළිගන්නවා. අනුපස්සන ඒ අර ඒක සූත්‍රයක් තියෙනවා වේදනානුපස්සනාව තුලින් වේදනාවේ මුල, වේදනාවේ මැද, වේදනාව අග දැකීමෙන් මේ පුදුර නිවනට යනවායි කියලා මේ වේදනා සංයුක්ත සූත්‍රයක් තියෙනවා. වේදනා දර්ශන විතරමයි කතා කරන්නේ. ඒක කායනුපස්සනාවෙත් පුළුවන්. චිත්තානුපස්සනාවෙත් පුළුවන්, ධම්මානුපස්සනාවෙත් පුළුවන්. නමුත් සර්වඥ මෙන්න මෙහෙම සූත්‍රය හමාර කරන මෙන්න මෙහෙම මතක් කිරීමක් කරනවා. රහත් ඵලයේ උත්තර ලබන්න හතරම ඕනයි කියන්නේ. සෝවාන් වීම සඳහා එක අනුපස්සනාවක් ඇති. උදාහරණයක් වශයෙන් කියනවා මේ හතරමං හන්දියේක එහෙන් යන වාහන මේක හන්දිය පීරගෙන එහා පැත්තට යනවා. මේ පැත්තෙන් යනවා මේ පැත්තට යනවනම් හැම පැත්තෙම හන්දිය හතර පැත්තට යනවා. හතරම හන්දිය හත්නේ මැද දුවිලි ඉතුරු වෙන්න බෑ කියලා. එහාට යන වාහන මෙහාට යන එහෙනම් හන්දිය මැද දුවිලි ඉතුරු වෙන්න බෑ. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වැඩ කරන එකම කෙලස් කඳුලක්වත් නෑ රහත් වෙන්නේ. හැබැයි මාර්ගඵලයක් ලැබීම සඳහා එක සතිපට්ඨානයක් ඇති. ඒ කොයි එකද කියලා කියන්න බෑ. වේදනානුපස්සනාවෙන් කරන එක තමයි දැන් කාලේ ප්‍රසිද්ධ විදිහට ගෝයන්ක භාවනා ක්‍රමයේදී ප්‍රධාන වශයෙන් වේදනානුපස්සනාව. ඒකට මහසී සාරික ස්වාමීන් වහන්සේ ක්‍රමයේදී පැහැදිලිවම කායනුපස්සනාවෙන් බැස ගන්න ඕනේ කියන ක්‍රමය. ඒකට ශීයිමින් ෂැඩෝ එහෙම නැත්නම් ඒ ඒ ශාන්සික ගෝලයේ නිදර්ශන බුරුමේ හැම රටම වගේ ගිහිලා උගන්වන චිත්තානුපස්සනාව පමණයි. ඊට අමතරව ගිහි අතර තියෙන සම්ප්‍රදායන් වල හතරක් පහක් සම්ප්‍රදායන් දැන් තියෙනවා චිත්ත ධම්මානුපස්සනාවෙන් පටන් අරගන්න. මම දන්නේ ඒක කොච්චර සාර්ථකද කියලා නමුත් මේ භාවනා ක්‍රමය යන්නේ කරන්නේ එක සතිපට්ඨානයක් විශේෂණය කර. කායනුපස්සනාව බොම්ම නෙවෙයි. ඒ නිසා ඒකෙන් අර ඒක නම් නිදර්ශන කරුණු කියනවා සූත්‍ර පිටකයේ. ඒ එකකින් ඇත්තටම ඊට කලින් මේ පුද්ගලයෝ අනිකුත් භාවනා වලින් වෙන ආත්මවල පරිචයක් ලැබලා තියෙනවා නම් ඒකට මේක මේ වෙලාවට උපනිෂ්ඨ වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තියෙන දුක් වේදනාවන් ඉවසීමේ චිත්ත සමාධිය වඩා ප්‍රබල වනු ඇත. ඒ දෙකක් පමණ එකම පරිවර්ෂයේ නොසෙල්වි භාවනා මනසිකාරයෙන් ගත කරන්නේ නම් වේදනාවල පීඩාකාරී භාවයේ දුරු වී ගැඹුරු සමාධියක් ඇති වී එවිට විදර්ශනා ප්‍රඥා මැනවින් ක්‍රියාත්මක වනු ඇත. පැත්තේ අනුපස්සන සත්‍යනුපස්සන ඇසුරෙන් ස්වාමීන් වහන්සේ කරුණාකර මේ තාවදොටත් පැහැදිලි කර දෙන්නේ ඉල්ලා සිටිමි. ඒ කියන්නේ අද කරපු ධර්ම දේශනාවට කිට්ටුවේ යන්නේ වේදනාවල් ඉවසීමෙන් චිත්ත සමාධිය වඩාත් ප්‍රබල වනු ඇත. මේක මේ විදිහට කියයි. චිත්ත සමාධිය වැඩෙන්න වැඩෙන්න වැඩි වේදනාවල් ඉවසීමේ ශක්තියක් එනවා. දැරීමේ ශක්තියක් එනවා. නමුත් ප්‍රශ්නේ විදිය වෙන්නේ අනිත් පැත්තට මේ ලොකු ස්වාමීන් වහන්සේගේ භාෂාවක් නේද තියෙන්නේ. ජීවු ජීවු දුක් වේදනාවන් ඉවසීමෙන් චිත්ත සමාධිය වඩාත් ප්‍රබල වනු ඇත. පැය දෙකක් පමණ එකම පරියන්කේ නොසෙල්ලී භාවනා මනසිකාරයෙන් ගත කරන්නේ නම් වේදනාවල පීඩාකාරී භාවයේ දුරුලේ ගැඹුරු සමාධියක් ඇති වෙයි. ඒක අත්දැකීමෙන් කියන්න පුළුවන් පළවෙනි සැරේට පැය කහමාරක් ඉඳ පුරුදුක තමයි අමාරුම දේ. පැය කහමාර පැන්නට පස්සේ ඕන ධර්මයක් වෙලා ඉන්න පුළුවන්. පැය කහමාර හරි කඩයිමක්. ඉස්සල්ලාම ඉන්නේ විනාඩි 35 කඩයිම. විනාඩි 35 කඩයිම කාණ්ඩා ශක්තියක් තියෙනවා. ඒ විනාඩි 35 පැන්නට පස්සේ ශබ්ද ඇහෙනවා, වේදනා එනවා, පරියන්කෙන් නැගිටින්න ඕනේ, ඕම ඕම කියලා ආධුනිකයා බොහොම අමාරුවෙන් තමයි පැය පරියන්කේ විනාඩි 35 45 පැන්නට පස්සේ යන්නේ. ඊට පස්සේ මට්ටමක් එනවා කොහොම හරි හපාගෙන කාගෙන පැය ඉන්නවා. එහෙම කරගෙන ගිහිල්ලා සති සමාධිය වුණාට පස්සේ ඒ කහමාර පැන්නට පස්සේ මේ ඇඟ නැගිටලා ගිහිල්ලා අපව වාඩිනොත් ඒ සතිය කැඩෙන්නේ. අතපය වෙනස් කරත් කැඩෙන්නේ. ඊට පස්සේ ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒ මම විනාඩි 35 පැය කහමාර කිව්වට මේ චතුරාර්ය සත්‍ය වගේ සත්‍යයක් නෙමෙයි මම මේ කියන්නේ සම්මුති වශයෙන් මම මේ කියන්නේ. ඒ වගේ මේ ඉස්සලා ඉස්සලා ඒවට සැලසුම් කරන්න යන්න ඕනේ නැහැ කියනවා ආනාපානෙත් එක්ක පුරුදු කරා. කරනකොට ටික ටික ටික ටික යනකොට හොඳට පැය පැයක් සක්මන් කරලා වාඩි වෙනවනම් පළවෙනි විනාඩි 35 මොකුත් නැහැ කාණ්ඩමට ඇල්ලෝ වගේ හිත අල්ලනවා. ඊට පස්සේ ගැස ගැලපෙනවා ඉතින් අල්ලිනවා සද්ද ඇහෙනවා පේනවා. ඊට පස්සේ පැය කහමර බැන්නට පස්සේ හැම පණියක්ම නෙවෙයි විශ්වාසයක් එන්න පටන් අර ගන්නවා දැන් නම් මට සාමාන්‍ය දෙයක් ඉඳගෙන ඉන්න පුළුවන් කියලා. ඒක නනත් ආයේ විනාඩි 5ක්වත් ඉන්න බැරි පරියන්කක් එනවා. කොච්චර දේ වුණත් විනාඩි 5ක්වත් ඉන්න බැරි අමාරු පරියන්කක් වෙනවා. ඒක නිසා මේක මේ සමාධිය වැඩිනකොට ඉවසීමේ ශක්තියත් වැඩෙනවා. පීඩාකාරී වේදනාවක් වුණා. ඒ වේදනාවල් තියෙද්දි නැගිටලා ගත්තේ වේදනාව. ඉතින් හිතත් වේදනාවනේ කියලා වෙන්න පුළුවන්. මුතුලිය කරන්නේ නැගිටින්න හිතනකොට වේදනාව යනවා. එනකොටම බය වෙනකොට නැගිටින්න නැගිටිනකොටම යනවා. පස්සේ කල්පනා කරන නැගිට්ටම කොහොමද වේදනාව? සංකත මේක බොරුවක් නේ කියන්නේ කියලා ආයෙ ටික වෙලාවක් කියනවා. ඕනම ටික ටික වැඩි කරලා තමයි කනමාර පණින්නේ. ඊට පස්සේ සෑහෙන වේදනාවක් දරාගෙන උනත් ඉන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක මේ බුදුන් භාෂාවෙන් කියන්නේ ඉවසන්නා නිවන් දකිය. හැම වෙලාවෙදි මේ හැම දෙයකම පිළියම් කර කර යන්න ගත්තොත් ගත්තොත් ගැඹුරකට යන්න හම් වෙන නිසා ඉවසන්නා නිවාදා කියලා තමයි මේ බුදුන් කට්ටිය තානත්ම උග්‍ර විදියට භාවනා කරනවා කිරීමට උනන්දු කරගෙන ඉන්නේ කියන්නේ ඒ මම මුනිජ ජීවිතමත් එක භාවනා කරා 79. ඒතර ඉතුම කිව්වේ මේ මරණ වේදනාවක් පරියන්කේ විඳපු දවසට පහුවෙන්ද තමයි කියව මාර්ග පාඤ්ඤන මාර්ග ඥානෙ ලැබෙන්නේ. එතකම්ම පුරුදු කරනවා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික දීලා දීලා දීලා දැන් මරණා කිව්වත් ගණන් ගන්නතෝ භාවනා කරන් හිටියට පස්සේ තමයි විශ්වාසයක් ඇති වෙලා මාර්ග ඥානකටපත් කරන්නේ. ඒ කියන්නේ මූර්ත්‍යයි අමූර්ත්‍යයි දෙක ළඟ ළඟ තියෙනවා. අමෘත ඥානෙ ලබන්න නම් මූර්ත්‍යයත් ළඟට යන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මහත ආනපනස සතියේදී ප්‍රධාන වශයෙන් භාවනා ඇතිවන්නේ බාධා ඇතිවන්නේ සිතුවිලි බව පෙනේ. මේක සූක්ෂම සිදුවන අතර සිතුවිලි ඔස්සේ සිටුවේ බවට සතුටුමත් වන්නේ සෑහෙන වෙලාවක් ගිය පසුවේ. මෙසේ සිතුවිලිට හසුන්ට පෙර ප්‍රධාන අරමුණ එපා වීමත් ප්‍රථමයේ සිටින බව ඔබ වහන්සේගෙන් දැනගෙන ඇත. එසේනම් ප්‍රධාන අරමුණ කෙරෙහි ඇති ඕනෑකමක් උනන්දුවත් ඇතුව සිත පාත්තාගෙන යාමට උපකාර කර ඇති කිසියම් ක්‍රමකේදයක් ඇතිදැයි පහදා දුන මෙනෙහි. කෙටි උත්තර දෙන්නේ මෙනෙහි කරන්න. මෙනෙහි කරන කරාට වෙන්නේ. මේක වෙලා තියෙන්නේ මෙනෙහි කරන්නේ නැතුව ගියොත් ගත්තොත් මේ හිතවිලියට ලොකු ආරාධනාවක් වෙනවා. ඒ නිසා හිතවිලි ප්‍රශ්න එනවනම් මිනී කිරීම මානසිකාරයේ සලලක්කනේ තමයි ඒකට කියන ආසන්න උත්තරේ. ස්වාමීන් වහන්සේ අවේජිච්ඡුකය සමග සෝතාපන්න සත්‍යයට පත්වන්නේ ගැන තවදුරටත් පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. මේක අවේජිච්ඡුකය කියලා කියන්නේ ඇත්තටම නිවන් සුඛය. මේ මොහොතේදී පවා, ඒ කියන්නේ ඕනම භාවනා නොකරපු කෙනෙකුට පවා මේක කැපයි, අපයි ළඟ තියෙන්නේ. නමුත් පිළිගන්නේ නැහැ. කවදාහක්වත් පිළිගන්නේ නැහැ. ඒ නිසා උගා උත්සාහ කළා උත්සාහ කළා තමයි ටිකින් ටික ලබන්නේ. මේ සෝවන් වෙනකොට වෙන්නේ මේක මට උරුමයි කියලා තාත්තගේ අම්මගේ බූගලුව දැන් ඒ කට්ටිය නැති දවසක මට එන්නේ කියන විශ්වාසය ප්‍රකාශයක් වගේ එනවා. ටික වේලාවක් ඒක විඳවන්න පුළුවන් කියන්නේ සෝවාන් මාර්ගඵල සමාපත්තියට ගියාම අවේජේ සූතිය විඳිනවා. නමුත් ආපහු හිත කෙලස් වලට යට වෙන්න පුළුවන්. අරිහත් බල සමාධියේදී නිවීද වශයෙන් පවත්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ අවේජේ සුඛය කියන එක මට මනුස්සකමත් එක්ක ලැබිච්ච උරුමයක් සාක්ෂාත් කරනවා නැද්ද කියන එක වෙනම දෙයක්. කියන එක හොඳට තේරුම් අරගන්න මේ පළවෙනි මාර්ග ඥානය තමයි. කරු ස්වාමීන් වහන්සේ ව්‍යාපාසයික අරමුණ සිතට ආවිත ඒ ගැන සතියෙන් දැනගන්න දැනගත්තද මේ අරමුණ ක්‍රියාත්මක කිරීමේ දැඩි ඕනෑකමක් සිත තුළින්ම ඇතිව නිසා ව්‍යාපාදයේ ඉදිරියට පවත්වාගෙන යාමට යොමු වේ. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස් දක්වන වෙන ඉල්ලා සිටිමි. මම හැමෝටම කැමති මේ වැඩේට. කේන්ති ඇවිල්ලා බයිනවා ගන්න. මට කේන්ති කියලා දන්නවා. කේන්ති පිට බයින දැන් දන්න ව්‍යාපාරය තමයි වැඩ කරන්නේ කියලා. හැබැයි දන්නවා දැන් ඉතින් ලෑස්තිලා හිටපන් මුටි ගන්න. එමසොනිකන් ඉන්නේ නැහැ. හැබැයි එකක් දන්නවා දැන් ඉතින් මම මේ වැඩ කරන්නේ කාගවත් උනන්නේ කේන්ති උනා. මට දැන් මගේ වැඩ කරන යකා කේන්ති. ඉස්සර එක දන්නේ නැතුව මේ ජීවිතේ දැනග ඒකට ගියාට පස්සේ තනියම වෙනස්. ඒක තනියමස ගැහුවක් දැම්මත් හිනාගෙන හරි දැන් ඔය ඉල්ලගෙන නිකෑවිලි. කේන්තියක් ආව වලක්වන්න ඕන බලකන්න පුළුවන් කියලා නෑ උඹට කරන්න ඕන නෑ කරපන්. කෙනෙකුට පස්සේ ප්‍රතිඵල මේ එතකොට අර ලයිට් එක දාලා ස්විච් එක දාලා තියෙද්දි බැලුවා වගේ. අන්ධකාරය බැලුවා වගේ නෙවෙයි. අනිවාර්යයෙන් වෙනවා මේ. යම් දවසක අපි මේ ව්‍යාපාර කියන චෛසිකයේ දැනගෙන ඒක එච්චර හානි කරයි, නාස්තිකයි, මුල සිදින කොච්චර දැනගත්තත්. ඒක ආවට පස්සේ ඒකේ වේගෙට නතු වෙලා අපි යකෙක් වගේ ගුරුවරියකව වැඩ කරන වෙලාවක් එනවා. ඒ එන වෙලාවේදී මගදී කල්පනා කරන දැන් ඔබට වළක්වන්න බෑ. ඇවිල්ලා තියෙන්නේ දැන් මෙන්න මේ මෙන්න කීංචේ වගේ. ඉස්සර වගේ නෙමෙයි දැන් දන්න. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නතර පස්සේ වෙනවා අපි කොහොමද ගුණ චර්චාවක් ගැන කතා කරන්නේ. අපි කොහොමද සදාචාරයක් ගැන කතා කරන්නේ. අපිට කොහොමද තියෙන පාලන ශක්තිය කොහොමද කීංචේ ආපුවම හැටි. කියන කීංචෙන් තව කෙනෙක් මේ වේගෙන් නගන කෙනෙකුට අනුකම්පා කරන්න දේශනා මිසක ඉන්සලක අහනකම් වැඩක් නැහැ. ඔය තත්ත්වෙට මම බතුනේ මාත් ඒවා. ඉතින් ඒක දැකලා මේ කීංචියක් ආවයි කියලා කේන්තිය පිළිබඳව කේන්ති ගන්නට එක තමයි භාවනාව. මම කිව්වේ එකපාරක් දැන් කියන seven destructive emotions කියලා පොත් හතක් කියලා තියෙනවා. එක එක ඒ හානිකර මේ ආවේග පිළිබඳව ඒකේ anger කියන එක ඒකේ preface එකේ තියෙන්නේ may I never be angry with the anger in future. කේන්ති ආවට කේන්ති ආවේග පිළිබඳව තරහ වෙන්න බෑ. ඒත් නටන්න දෙන්න. පිටියේ බාර දෙන්න බුදේර නටන. නටනට තේරෙන පටන් ගන්න මොන කොච්චර කැටද. කතා කරන වචන වල කොච්චර කොනහන ගතිය එනවාද? තප්පය කරලා ගියත් කමක් නැහැ කියලා අපි ළඟ ඔලොමල ගතිය පහළ වෙන හැටි කොහොමද? ඊට පස්සේ කේන්ති වැඩ කරනවා. අපි ඔය පවත්ගෙන ආපු ගුණ චරිත සත්‍යාචාර මොනවක් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙච්චම තේනවා මේ තමයි විකටම සංසාරේ අපි ඔය නටවලා තියෙන්නේ. දැන් නම් මේක මූල සූත්‍රයක් බව මේ මොළේ නතර කරන්න බෑ නතර කරන්න බෑ. ඇත්තටම වේගයට අහු වෙනවා. ඊට යන්න යන්න කේන්තිය ඔච්චර දැඩි වෙන්න ඉස්සෙල්ලා අහු වෙනකොට. දැන් ඉතින් යනකොට මල පැනලා. බලක් ගන්න බෑ. ඊට පස්සේ ඉස්සරහට යනකොට දෙනවා මෙයා තව ටිකක් කරබන් හිටියොත් අසතිය මෙයා මේම පණිනවා මට පැනනකොට මට පාලනයක් නැහැ කියලා කේන්ති එන්නේ ඉන්නේ කොට නැගීගෙන ඉන්න වෙලාවේ නතර කරන්න ගියාම ඇත්තටම ඒක ශක්තියක්. කේන්තිට එන්නේ ගොඩාක් ශක්තිය ඇඩ්‍රිනලින් හොරවල සාය වෙන්න පටන් ගන්නවා එක්ක දුවන්න පුළුවන් එක්ක ගහන්න පුළුවන්. මේ ශක්තිය සියරම භාවනාවට සංවේදනාන බවටපත් කරන්න පුළුවන් මේ දන්නවනේ. කේන්ති එන්නකොටම අල්ලන්න පුළුවන්. ඒක මේ කේන්ති හරහා නෙවෙයි කේන්ති වලක්වන්න කවදාකවත් බෑ. උදාහරණයක් මේ යකාට මේ බිල්ල දෙන්න ඕනේ. කේන්ති කියන්නේ යකෙක් නම් බිල්ල දෙන්න ඕනේ. ඒක දන්නවනේ මෙන්න මෙච්චරයි මෙහෙමයි කියලා හරියම මේ මේ මේක මොකක්ද මේ සාහිත්‍ය කියවන්න කැමති නම් සෙන් බුද්ධ හදන් සෙන් කතා ටික කියවන්න. ඒක පැහැදිලිව පෙන්නන්න පටන් ගන්න තියෙනවා. කේන්ති ආවට පස්සේ කේන්ති පිට කරා. මම කියලා ගන්න එපා. කේන්ති ආවම කාටවත් වෙන දේ. දැන් ඔබ මේ ප්‍රථම වේගයේ පණවින විදිහේ සාක්ෂියක් පෙන්වන්න කේන්ති ආවම පළක් හදන්න බැරි හැටි. ලැජ්ජ වෙන්නත් එපා. ලැජ්ජ වුණොත් කේන්ති පිළිවෙත කේන්තියක්. ඊට පස්සේ කේන්ති නිකම්ම නිකන් පදනම් විරහිත වෙලා යනවා. පච වෙනවයි කියන වචනේ මම පාවිච්චි කරන්නේ. ඒක මොකද දෙන කෙච්චර හොඳට පිළිගන්නේ. කේන්ති තියෙන්න බැරි වෙනවා. මොකද කේන්ති කියනකොට අපි ඒකට ඉන්නහම බලන්නේ වුණාව. මේ ආපුවම මම නාස්තිකල යන නිසා මේක භාවනා ජීවිතේ ඉතාමත් වැදගත්. හොඳම භාවනා ජීවන ලකුණක් තමයි ඔය කියන්නේ. තමන්ගේම කේන්ති පිළිබඳව ධර්මානුපස්සනාවෙන් බලනවා. කේන්තියක් ආවම මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි. මේක දිනේ මැද දකින්න අවස්ථාව. සාමාන්‍ය නොදන්න කෙනා අගත් ගියාට පස්සේ දැනගන්නේ මේක මැද දකින්න දැන් මං ඉන්නේ කේන්තියෙන් කියලා. ඒකකොට හැබැයි පාන්නේ කියන්නේ මූණක් යකා වෙලා වචනත් ඔක්කොම අශ්ලීල බවට පත් වෙලා ක්‍රියාකාරමුත් වෙලා ඒකකට මූල දකින්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒක තේරෙනවා මෙතනින් එහාට ගියාට පස්සේ කේන්තිය වැහුණාට පස්සේ ආවේශ වුණාට පස්සේ ඕනම කෙනෙක් යක්ෂ ස්වරූපයට පත් වෙනවා. එතකොට තමයි ඇත්තටම හික්මීමෙන් පටන් ගන්න. මේ අවස්ථාවේ හික්මීම නෙවෙයි ආධිනව දැනගන්න වෙලාව. කේන්ති ආධිනව දැනගන්න වෙලාව. හරීම භවනා ජීවිතේ චීවනාත්මක තන. මේ සදාචාරවාදී ඒ කියන්නේ මේ සදාචාරවාදී මේ පොයින්ට් එක අහුවෙන්නේ. ඒකෙන කේන්ති නායතුයි කිය. නොයතුයි කිය. එහෙනම් කවදාත් කේන්ති අරහ යන්න බෑ. ඒ ධර්මන ප්‍රශ්නා තියෙන උපන්නම් ව්‍යාපාදී තක්ක සන්තං අජ්ජත්තං උපාදා උපා ව්‍යාපාද විතක්ක සංකීර්ණ අජ්ජත්තං ව්‍යාපාදේස විතක්කෝත් පජානා තමන් තුල ව්‍යාපාදේ නැගලා තියෙන වෙලාවේදී මා තුල ව්‍යාපාදේ තියෙනවා ඒ දකින්න කියන්නේ කාණවසන වේදන වසන චිත්තානුවසන දිනු වෙලා ගිය ධම්මාන ප්‍රශ්නවර්ණ යෝගාවචරගේ ලක්ෂණ. ඒකට ලැජ්ජ වෙන්න කියලා නෑ. ඉතින් මේක ජීවිතේක නමට වෙන පොඩක් කොනක් අල්ලගෙන තියෙන වගේ යම් කියන එක තමයි මට කියන්නේ. කොහොම යන්නේ ඉස්සරහට දතක් දෙකක් ගලවලා එයි. අතක් පහක් කරේ ඒකට ගන්න දෙයක් නෑ. ධර්ම විද්‍යාවට පස්සේ තේරෙනවා දත බේරන්න ඕන නම් අත බේරන්න ඕන නම් කේන්ති එනකොටම අල්ලන්නේ නැතුව කේන්තිත් එක තරහල කරන්න බෑ. ඒ තාක්කල් එයා අපිව වශේ පවත්නවා. කේන්ති අරහම යනවා. කේන්ති අරහම යනවා. පිටට කෙනෙක් කියලා තියෙනවා. ඒ කේන්ති ආපු වෙලාවට මේ සයිකියාට්‍රික් කෙනෙක් එයා දිහා